වීසතිමෝ පරිච්ඡේදෝ 20 වෙනි පරිච්ඡේදය තේර පරිනිබ්බාණං මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය නට්ටරසම්මේ වස්සම්මේ ධම්මාසෝකස්ස රාජිනෝ මහා වේග වනාරාමේ මහා බෝධිපතිට්ඨයේ ධර්මාශෝක රජුරෝ තමන්ගේ අභිෂේකයෙන් 18 වෙනි අවුරුද්දේ ලංකා ද්වීපයේ මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවා වදාලා තතෝ දසමේ වස්සේ මහේසිතස්ස රාජිනෝ පියාසන්දි මෙත්තාස මතා සම්බුද්ධ මාමකා ඊට 12 අවුරුද්දකට පස්සේ ඒ රජ්ජුරුවන්ගේ ප්‍රිය වූ අග්‍ර මහේසිකාව වන බුද්ධ ශාසනය කෙරෙහි මහත් ලැබියාවකින් සම්බුද්ධ මාමකව සිටිය අසන්දි මිත්‍රා දේවින් වහන්සේ අභාවයටපත් වුණා. තතෝ චතුත්තේ වස්සම්මේ ධම්මාසෝකෝ මහේපති තිස්සරක්කං මහේසිත්තේ තපේසි විසමාසයං ඊට හතර අවුරුද්දකට පස්සේ ධර්මාශෝක රජුරෝ නපුරු අදහස් ඇති තිස්සා රක්ඛා නැමැති රාජකන්‍යාව අග්‍ර මහේශිකා තනතුරේ තැබුවා තතෝ තුතතියේ වස්සේ සාබාල රූපමානිනේ මයා පිචයන් රාජා මහා අවබෝධෙන් මහායති ඊට තුන් අවුරුද්දකට පස්සේ රූප මාන්නේ මත්වේ සිටි ඒ අඥාන බිසව මේ රජ්ජුරු මටත් වඩා ආදරය දක්වන්නේ මහා බෝධියට කියලා ඉතිකෝද වසංගන්්වා අතනෝ නතකාරිකා මඩුකණ්ඨක යෝගේන මහා බෝධිමගතේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ කෙරෙහි ක්‍රෝධ බැඳගත්තා. තමන්ට විපත් කරගන්නා අය විස මඩුකටු ගස්සවා දඹදිව වජිරාසනය ළඟ වැඩහුන් අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අපවත් කෙරෙව්වා. තතෝ චතුත්තේ වස්සම්මේ ධම්මාසෝකෝ මහයසෝ අනිච්චතව සංපත්තෝ සතතින්ස සමායිමේ ඊට සතර අවුරුද්දකට පස්සේ මහා යස පිරිවර ඇතිව සිටි ධර්මාශෝක මහා රජුරුවෝ අනිත්‍ය ස්වභාවයටපත් වුණා. ධර්මාශෝක රජුරුවන් අභිෂේක ලබා කළ රාජ්‍ය කාලය මෙසේ 37 අවුරුද්දක්. මෙහි ගණන් කළ විට 41 වසරක් ලැබේ. නමුත් කාල පරිච්ඡේද අවසානයේට වර්ෂයක් හැටියට ගණන් ගැනීමෙන් එබඳු දෙයකට ඉඩ නොතබා අටුවාවෙහි සමතිස්හත් වසරක් රජ කළ බව මැනවින් කියා තිබේ. දේවානම් පියතිස්සෝතු රාජා ධම්ම ගුණේ රතෝ මහා විහාරේ නව කම්මං තතාචේතිය පම්බතේ සත්පුරුෂ ධර්මයේ පිහිටා දහම් ගුණයෙහි ඇලී සිටි දේවානම්පියතිස්ස රජ්ජුරුව මහා විහාරයෙහි මිහින්තලේ සෑගිරි විහාරයේ අලුත් වැඩියා කටයුතු කෙරෙව්වා. තුපාරමේ නව කම්මං නිටාපෙත්වායතරහං දීපප්පසාදකං තේරං පුච්චි පුච්චිතකෝ විදං තූපාරාමයේ අලුත් වැඩියා කටයුතු ඊට සුදුසු පරිදි කරවා අසනු ලබන ප්‍රශ්නයට පිළිතුරු දීමෙහි දක්ෂ රජුරෝ දීපප්‍රසාදක මිහිඳු මහරහතන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා. කාරපිස්සමහං බන්තේ විහාරේසු බහුවිද පතිත්තාපේතුතු පේසු කතං ලච්ඡාමි ධාතුයෝ ස්වාමීනි මට මේ ලංකා ද්වීපයේ බොහෝ විහාර කරවන්නට උනේ. ඒ විහාරවල ඉදිකරන චෛත්‍යයන් තුල නිදහම් කරන්නට ධාතුන් වහන්සේලා ලබා ගන්නේ කොහොමද? සම්බුද්ධ පත්තං පූරෙත්වා සුමනේනාටයිද චේතිය පබ්බතේ රාජ තපිතාත්තේ ධාතුයෝ මහරජුරුවනි අපගේ සුමන සාමණේරයන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ දන්වැළඳ වූ පාත්‍රයම පුරවාගෙන මෙහෙගෙනා ධාතුන් වහන්සේලා චේතිය පර්වතයේ හෙවත් සෑගිරියේ වැඩ ඉන්නවා. හත්තේ කන්දේට පෙත්වාත ධාතුයෝ ඉද ආහර ගෙති උත්තෝස තේරේන තත ආහරි ධාතුයෝ හස්ති රාජයාගේ පිටමත වඩා හිඳුවාගෙන ඒ ධාතුන් වහන්සේලා මෙහි වඩමාගෙනන්ට මෙහිඳු මහරහතන් වහන්සේ එසේ වදාළ විට ඒ ආකාරයටම ධාතුන් වහන්සේලා වඩමාගෙන ආවා විහාරේ කාරයත්වාන තානේ යෝජන යෝජනේ ධාතුයෝ තත්තතු පේසු නිදාපේසි අතරං ඊට පස්සේ යොදුනක් යොදුනක් ගානේ විහාරයන් කරවා ඒ චෛත්‍යයන් තුල උතුම් ਸਰවඥ ධාතුන් වහන්සේලා සුදුසු පරිදි නිදන් කෙරෙව්වා සංබුද්ධ භූතපත්තං රාජවත්තු කරේ සුබේ තපයත්වන පූජේසි නානා පූජායි සම්බදා අප භාග්‍යතුන් වහන්සේ දන් වැළඳු ශ්‍රී සම්බුද්ධ පාත්‍රයේ රජතුමා රජමාලිගයේම වටිනා වස්තු තැන්පත් කළ මන්දිරයේ වඩා හිඳුවා හැම කල්හිම නොයෙක් පුද පූජාවන්ගෙන් උපස්ථාන කළා. පංච වසතේස්සරේ මාතේ රස සම්තිකේ පම්බජ්ජ වසිතඨානේ ඉස්සර සමනකෝ අහෝ අප මිහිඳු මහරහතන් වහන්සේ සමීපයේ ඉසුරුමත් ශාක්‍රීය කුලයේ 500ක් කුමාරවරු පැවිදිව වාසය කළ තැන කර වූ විහාරයට ඉසුරු මුනිය කියලයි කියන්නේ. පංච සතේ වෙස්සේ මහා තේරස් සම්තිකේ පම්බජ්ජ වසිතත්ථනේ තත වෙස්ස ගිරියෝ චෛත්‍ය හෙවත් වෛශ්‍ය හෙවත් වෙළඳ කුලයෙන් ආ 500ක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේගේ සමීපයේ පැවිදිව වාසය කළ ස්ථානයේ ඉදි වූ විහාරස්ථානයට කියන්නේ වෙස්සගිරිය කියලයි. යාය මහා මහින්දේන තේරේන වසිතා ගුහා සපම්බත විහාරේසු සාමහින්ද ගුහාං අපේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ චේතිය පර්වතයේවත් සෑගිරියේ යම් යම් ගුහාවක වැඩ වාසය කළාද ඒ හැම ගුහාවකටම කියන්නේ මිහිඳු ගුහාව කියලයි මහා විහාරං පඨමං ဒ ුතියං චේති යෝහයං තෝපාරමන්තු තතියං තූප පුබ්බංගමං සුබං මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවුරුද්දේම ඉදිකලේ මහා මේඝවන උයනේ මහා විහාරයයි දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ චේතියගිරි විහාරයයි. තුන්වැනිව කරවන ලද්දේ සුන්දර වූ ස්තූපය මුල් කොටගත් ධූපාරාමයයි. චතුත්තං තු මහා බෝධි පතිට්ඨාපන මේවච තුපට්ඨානිය භූතස්ස පංචමං පනසාදුකං මහා චේතියට නම්මි සිලායෝ පස්ස චාරුණෝ සම්බුද්ධ ගීවාදාතුස්ස පතිට්ඨාපනමේවච සතරවැනිව කරන ලද්දේ ජය ශ්‍රී මා බෝධින් වහන්සේ පිහිටුවා ලීමයි. පස්වනුව කරන ලද්දේ රුවන්මැලි මහා සෑ පිහිටුවන සැලැස්ම හොඳාකාර ලෙසට පිළියෙල කොට මහා සෑය පිහිටන ස්ථානයේ ඒ බව සඳහන් කොට ගල් තැඹ පිහිටුවීමයි. ඒ වගේම සොඳුරු රූපස්ත්‍රියෙන් යුතු අප භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ පිහිටුවීමත් වුණා. නිස්සර සමනං චට්ටං තිස්සවා පින්තු සත්තමං අට්ඨමං පඨමන්තු පං නවමං වෙස්ස ගිරිහයං සයවෙනිව කරන ලද්දේ ඉසුරු මුනි හෙවත් ඉස්සර නිම්මාන විහාරය පිහිටුවීමයි. සත්වනිව කරන ලද්දේ තිසාවැවයි. අටවැනිව කරන ලද්දේ පටමක චේතියයි. නවවැනිව කරන ලද්දේ වෙස්සගිරි විහාරයයි. උපාසිකවයන් රම්මං තතත්තල්ලකවයන් බික්කුණෝ පස්සේ ද්වේමේ බික්කුණේ පාසුකාරණා රම්‍ය වූ උපාසිකා විහාරයත් හත්තාල්ලක විහාරයත් යන මේ භික්ෂුණී සේනාසන දෙක කරවන ලද්දේ භික්ෂුණීන් වහන්සේලාට සුවසේ වාසය කිරීම සඳහායි හත්තාල්ලකේයෝ සරිත්වා බික්කුණීනං උපස්සයේ ගන්්වාන බික්කු සංගේන බත්තග්ග ගහන කාරණා බත්තසාලං සෝපහරං මහාපාලක නාමකං සම්බෝපකරණෝ පේතං සම්පන්න පරේචාරිකං හත්තාලක භික්ෂුණී සෙනසුනට සියලු භික්ෂුණීන් වහන්සේලා එකතු වෙනවා ඊට පස්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා භික්ෂු සංඝයා පෙරටු කොටගෙන දම් පිළිගැනීමට යෝග්‍ය පරිදි කර වූ මහා පාළී නැමැති දානශාලාවට වඩිනවා එහි ඊතා සුන්දර ආකාරයෙන් භික්ෂු භික්ෂුණී උභය සංඝයා වහන්සේට වෙන්වෙන්ව වඩින්න පුළුවන් ආකාරයට ආලින්දයන් සකස් තිබුණා. සංඝයා වහන්සේට අවශ්‍ය නොයෙක් උපකරණත් දානෝපස්ථානයට නොයෙක් සේවක ජනයත් එහි සිටියා. තථා බික්කුසස්සස සපරිකාර මුත්තමං පවාරණාය දානංච අනුවස්සක මේවච ඒ වගේම වාර්ෂිකව භික්ෂූන් දහස් නමකට පිරිකර සහිතව පූජා කරන වස්පවාරණ පින්කම සිදු කෙරුණා නාගදීපේ ජම්බුකෝල විහාරං තම්මේ පට්ටනේ තිස්ස මහා විහාරංච පාචීනාරාමමේවච ඉතිේතානි කම්මානේ ලංකා ජනයිතත්තිකෝ දේවානම්පිය තිස්සෝසෝ ලංකින්දෝ පුඤ්ඤ පඤ්ඤවා පඨමේයව වස්සම්මේ කාරාපේසි ගුණප්පියෝ යාව ජීවන්තුනේකානි පුඤ්ඤ කම්මානි ආචිනේ නාගදීපයේ දඹකොළ විහාරයත් ඒ වරායේ තිස්ස මහා විහාරයත් පාචීනාරාමයත් යන මේ කටයුතු ලාංකික ජනයාගේ යහපත කැමැතිව මහා පින් නැති නුවණ ඇති දේවානම්පිය තිස්ස රජුරෝ සත්පුරුෂ ගුණයන්ට ආසා කළ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු අවුරුද්දේම කෙරෙව්වා. ඒ රජ්ජුරුව දිව්‍ය අතිතෙක් නොඑක් පින්කම් රැස් කළා. අයං දීපෝ පීතෝ විජිතේ තස්ස රාජිනෝ වස්සානේ චත්තාලේ සංසෝ රාජා රජ්‍යමකරේ මේ ලංකා ද්වීපය ඒ දේවානම්පිය තිස්ස රජුරුවන්ගේ අනසක යටතේ පැවතුණු කාලයේ ඊතා සමෘද්ධිමත් වුණා. ඒ රජුරුවෝ 40 අවුරුද්දක් රාජ්‍ය කළා. තස්සච්චයේ තං කනේට්ටෝ උත්තියෝ ඉතේ විසුතෝ රාජපුත්තෝ අපොත්තං තං තජ්ජංකාරේසි සාදුකං දෙවන පෑතිස් රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුගේ මලනු කෙනෙක් වූ උත්තිය නමින් ප්‍රසිද්ධ වූ රාජපුත්‍රයා දරුවෙකු නොමැතිව තිබූ ඒ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ රාජ්‍ය හොඳින් කරගෙන ගියා මහා මහින්දත්තේ රෝතු ජින ශාසන මුත්තමං පරියත්තෙන් පටිපත්තෙන් පටිවේදංච සාදුකං ලංකාදීපම් මෙදේපෙත්වා ලංකාදීපෝ මහගනේ ලංකායසෝ සත්තු කප්පෝ කත්වා ලංකායතං බවං අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනය ඊතා යහපත් ලෙස ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරවීම ආදී භානක પરම්පරා බිහිකොට ලංකාදීපය බැබලෙව්වා. ලංකාවට මහත් පිහිටක් ලබා දුන්නා. මහා සංඝ පිරිවරකින් යුක්ත වුණා. උන්වහන්සේ ලංකාවට ශාස්ත්‍රුන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදු කොට වදාලා තස්ස උත්තිය රාජස්ස ජය වස්සම්මේ අටමේ අන්තෝ වස්සං සත්තිවසෝ චේතිය පම්බතේ වසං උත්තිය රජුරෝ රාජාභිෂේක කරලා ජයග්‍රාහි 8 වෙනි වර්ෂයේ උපසම්පදාවෙන් 60 වසරක් ගත වුණා අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ මෙහෙන්තලේ සෑගිරි විහාරස්ථානයේ වැඩ වාසය කළා. අස්ස යුජස්ස මාසස්ස සුක්ඛපක්කට්ඨමේ දිනේ පරිනිබ්බයිතේනේතං දිනං තන්නාමකං අහෝ වප් මාසේ පුරපක්ෂේ අටවෙනි දවසේහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන් වහන්සේගේ නමින් හැඳින්වුණා. නිබ්බතස්ස මහින්දස්ස අටමයන් දිනේ පන තේන තන් දිවසං නාම අට්ඨමියාති සංමතං අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවකදා පිරිනිවන් පෑසේක. එනිසා ඒ පුර අටවකදා ශ්‍රී මිහිඳු පුරාටවකයයි සම්මත වුණා. තං සොත්වා උත්තියෝ රාජා සුකසල්ල සමප්පිතෝ ගන්්වාන තේරං වන්දිත්වා කන්දිත්වා බෞද්ධ බහුං අපගේ මෙහෙදු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අසන්ට ලැබුණු උත්තිය රජුරු වූ ශෝක හොලින් පහර කරන ලදුව මෙහෙන්තලේ සෑගිරියට ගිහින් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන් වහන්සේගේ ගුණ කියමි නොඑක් ආකාරයෙන් හඬා වැළපුණා ආසිතක් ගන්ධ තේලය ලහොං සෝවන්න දෝනියා තේර දේයන් කිපාපෙත්වා තන්දුනින් සාදු පුස්සිතං සෝවන්න කූටාගාරම්මේ තපපෙත්වාලංකතේ කූටාගාරංගයිත්වා කාරෙන්තෝ සාදු කෙලතා මහතාච ජනෝගේන ආගතේන තතෝ තතෝ මහතාච බලෝගේන කාරෙන්තෝ පූජනාවෙද අලංකතේන මග්ගේන බහුදාලංකතං පුරං ආනයත්වාන නගරේ චාරෙත්වා රාජවේතියෝ මහා විහාරං ආනෙත්වා එත් පංචම්බ මාලකේ කෝටාගාරං තපෙත්වා සතං සෝ මයමතේ තෝරනත්දජ මුප්පේ ගන්ධ පුන්න ගටේච විහාරංච සමන්තාච මණ්ඩියං යෝජනත්තයන් ඊට පසු රන් දෙනක සුවඳ තෙල් පුරවලා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ඉක්මනින් ඒ රන් දෙනේ තැන්පත් කරවා ඒ දෙන හොඳින් වසා රන්වන් කුළුගයක් මත තබ්බවල ඒ අලංකාර කූටාගාරය වඩම්මවාගෙන සාදුනාද පවත්වමින් ඒ තැනින් පැමිණි මහාජන ගංගාවෙන් යුතුව මහත් බටසේනාව ලවා නොයෙක් ආකාරයේ පුත පූජාවන් පවත්වමින් ඊතා අලංකාරව සරසන ලද මාර්ගයෙන් නොයෙක් අයුරෙන් සරසන ලද අනුරාධපුරයට වඩමවාගෙන ඇවිත් රජවේදියේ සංචාරය කරවා මහා විහාරයට වඩමවලා එහි පංචාම්බ මාලකයෙහි කූටාගාරයේ තැන්පත් කරවා ඒ උත්තිය රජුරෝ සත් දවසක් විහාරය අවට හාත්පස යදුනක ප්‍රමාණයෙන් තොරන් බැන්දෙව්වා. දජ පතාක එසෙව්වා. සුවඳ මලෙන් සැරසෙව්වා. පුන් කලස් තැබ්බෙව්වා. අහෝරාජානුභාවේන දීපන්තු සකලං පන ආනුභාවේන දේවානං තතේවාලංකතං අහෝ රාජානුභාවයෙන් මුළු ලංකාවම ඔය ආකාරයට සැරසෙව්වා දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ විදිහටම අලංකාර වුණා. නානා පූජංකාරයත්වා සතං සෝමයපතේ පුරත්තිම දිසා භාගේ තේරානං බද්දමාලකේ කාරෙත්වා ගන්ධ චිතකං මහාතුපං පදක්කෙනං කරොන්තෝ තත් නෙත්වා තං කූටාගාරං මනෝරමං චිතකම්මිතපපෙත්වා සක්කාරං අන්තිමං අකා චේතියං චත්තකාරේසි ගාපෙත්වාන ධාතුයෝ උත්තිය රජ්ජුරුවෝ සත් දවසක් නොඑක් ආකාරයෙන් පුද පූජාවන් පවත්වලා නැගෙනහිර දිසාවට වෙන්ට මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදානය කිරීම සඳහා බද්දමාලකම් තැනක සුවඳදරින් චිතකයක් කෙරෙව්වා. මහා සෑ ප්‍රදක්ෂනා කරමින් එතනට වඩමවාගෙන ඇවිත් ඒ ඊතා සිත්කලු කූටාගාරය චිතකේ මත තැම්පත් කරවා අවසාන සත්කාර දක්වා ආදාහණය කළා. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අඩක් නිදන් කරලා එතන චෛත්‍යයක් කෙරෙව්වා. උපඩ ධාතුං ගයත්වා චේතියේ පම්බතේ පිච සම්බේසු විහාරේසු තුපේකාරේසි කත්තියෝ උත්තිය රජුරෝ ධාතුන් වහන්සේලාගෙන් අඩක් වඩමවාගෙන ගිහින් මිහින්තලේ සෑගිරියේ වඩා හිඳෙව්වා සියලු විහාරස්ථානවල ස්තූපයන් කෙරෙව්වා. ඉසිනෝ දේනික්කේප කතට්ටානං එතස්සතං උච්චතේ බවමානේන ඉසිබෝ මංගනං ඉති මිහිඳු මහරහත් සෘෂීන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළේ ස්ථානය එතෙන් පටන් උන්වහන්සේලාට කරන ගෞරවයක් ලෙස ඉසි භූමංගන කියා කියනවා. තතෝපභූත්‍යාරියානං සමන්තායෝජනත්තේ සරේරං ආරිත්වාන තම්මිදේ සම්මිඩයිහති එතෙන් පටන් මහා විහාරයවට යොදුන් තුනක ප්‍රමාණයක් තුල වැඩවිසු ආර්යයන් වහන්සේලා කලෝරිය කලාට පස්සේ උන් වහන්සේලාගේ ශ්‍රී දේහයන්ද රැගෙන විත් ඒ ප්‍රදේශයමයි ආදනය කරන්නේ සංගමිත්තා මහතෙර මහා විඤ්ඤා මහමති කත්වා ශාසන කිච්ඡානේ සතා ලෝක හිතං බං ඒකෝන සත්‍ය වස්සස උත්‍යසේව රාජිනෝ වස්සම්මේ නවමේ කේමේ හත්ථල්ලක උපස්සයේ වසන්ති පරිනිබ්බායේ රාජා තස්සපි කාරේ තේරස්ස විය සත්තං පූජා සක්කාර මුත්තමං මහත් අභිඥා ඇති මහත් නුවණ ඇති අපගේ සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ තම සහෝදර මිහිඳු මහරහතන් වහන්සේ සෙයින්ම ලෝකයට හිතසුව පිණිස පවතින බුද්ධ ශාසනයට අයත් බොහෝ කටයුතු සම්පූර්ණ කරලා උත්තිය රජුරුවන්ගේ නායවෙනි කේමනම් වර්ෂයේදී උපසම්පදාවෙන් 59 වසරක වස් ඇති සංගමිත්තා තෙරණින් වහන්සේ හත්හාල්ලක භික්ෂුණී සෙනසුනේ වැඩ වාසය කරමින් සිට පිරිමම් පාවදාලා උත්තිය රජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේට වගේම සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ශ්‍රී දේහයටත් සත් දවසක් උතුම් පූජා සත්කාර කළා. සම්බා අලංකතා ලංකා තේරස වියසිච කූටාගාර ගතන් තේරි දෙයං සම්ප දිනච්චයේ නිකාමෙත්වාන නගරා තුපරාම පුරත්තතෝ චිත්තසාලා සමේපම්මි මහා බෝධිපදස්සය තේරියා උත්තටානම් මේ අග්ගිකෙච්ච මකරේ තුපංච තත්තකාරේසේ උත්තියෝසෝ මහේපති මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කළා වගේම මුළු ලංකාවම සැරසෙව්වා සංගමිත්තාතරණින් වහන්සේගේ දේහය තැන්පත් කරන ලද කූටාගාරය සත්වනි දවසේ නගරයෙන් පිටතට වඩම්මවලා තූපාරාමයට නැගෙනහිරින් චිත්‍රශාලාව ළඟ ථූපාරාමේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ වැඩවසන තන කිට්ටුව සංඝ මෙත්තා තෙරණින් වහන්සේ වැඩ වාසය කළ තන ආදාහන කටයුතු සිදු කළා. ඒ මහා නුවණැති උත්තිය රජුරෝ එතන ස්තූපයක්ද කෙරෙව්වා. පංචාපිතේ මහා තේරා තේරාරිට්ඨාදයෝ පිච තතානේක සස්සනේ භික්ඛුකේ නාසවාපිච සංගමිත්තාපභූතයෝ තාච ද්වාදස තේරියෝ කීනාසවා භික්ඛුනියෝ සහස්සන බහෝනච බහොස්සතා මහපන්නා විනයාදෙජනානාගමං ජෝතයිත්වාන කාලේන පයාතා නිච්චතා වසං මිහිඳු මහරහතන් වහන්සේ සමග මෙහි වැඩම කොට වදාළ මහරහතන් වහන්සේලා පස් නමත් අරිට්ඨාදී අනිත් රහතන් වහන්සේලාත් ඒ වගේම නොයෙක් දහස් ගණන් නිකලෙස් භික්ෂූන් වහන්සේලාත් සංඝමිත්තා තෙරණින් වහන්සේ අතුලත් මෙහි වැඩම කළ 12ක් වූ තෙරණින් වහන්සේලාත් බොහෝ දහස් ගණන් නිකලෙස් භික්ෂුණීන් වහන්සේලාත් තථාගත ධර්මයේ පිළිබඳව බොහෝ ඇසූ පිරිතන් ඇතුව බහුසුතව මහා ප්‍රඥා ඇතුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය බබළුවා පිරිනිවන් පෑමට සුදුසු කාලයෙහි අනිත්‍ය භාවයට පත් වුණා. දස වස්සානිසෝ රාජා රජ්ජංකාරේ සියුත්තියෝ එවං අනිච්චතායේසා සබ්බ ලෝක විනාශිනේ ඒ උත්තිය රජුරෝ දස අවුරුද්දක් ලංකා රාජ්‍ය පාලනය කළා මෙසේ මේ හටගත් දේ නැසී යන අනිත්‍ය ස්වභාවය සියලු ලෝකයේම නසා දමනවා තං ඒතං අතිසසං අතිබලං නාවාරියං යෝ නරෝ ජානන්තෝ පියනෙච්චතං භගවතේ නිබ්බින්දතේ නේවච නිබ්බින්නෝ විරතින් රත්තින් නකුරුතේ පාපේ පුඤ්ඤේච තස්සේ සාන්තිමෝජාල බලතා ජානම්පි සම්මුයති අතිශයින්ම සාහසික වූ ඊතා බලවත් වූ කිසිවෙකුටත් වලක්වාලන්ට නොහැකි වූ මේ අනිත්‍ය ස්වභාවය යම් මිනිසෙක් දැනගෙන සිටත් භව දුකට අයත් අනිත්‍ය වූ සසර ගැන කලකිරෙන්නේ නැත්නම් කලකිරුණත් පාපයෙන් දුරු වීමත් පින්වලට ඇලීමත් නොකරයි නම් එය ඔහුගේ දැඩි මෝහයේ ඇති බලවත් බවයි දන දනම මුලාවටපත් වීමයි සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ තේර පරිනිබ්බානං නාම වීසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි මෙහෙදු මහරහතන් වහන්සේගේ පරිවිර නිර්වාණය නම් වූ 20 වෙනි පරිච්ඡේදයයි